කෝට්ටේ ඇතුළු කෝට්ටේ නව ජයවීර මාවත අංක 31 නිවසේ පදිංචි කේ.එන්. පෙරේරා මහත්මිය. නාවල ගල්පොත්ත පාර අංක 28 නිවසේ පදිංචි කේ. වික්‍රමසිංහ මහත්මිය. හෝකන්දර හෝකන්දර උතුර පදිංචි අනෝජා මොනරාගල මහත්මිය. අලුත්ගම කළුවා මෝදර සීලානන්ද පාර අංක 326න් ඒ නිවසේ පදිංචි එස් ධම්මික රොෂාන්ත මහතා.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 ඉතින් එවැනි සූත්‍රයක් තමයි මේ වේදල්හ සූත්‍රය. පින්වත්නි මේ චූල වේදල්හ සූත්‍රය දේශනා කරන්නේ විසාක කියන දායක මහත්තයා. ඔහු හොඳ බුද්ධිමතෙක් බව පේනවා. ඔහු හොඳට බණ දන්න බවක් පේනවා. බණ දන්නේ නැත්නම් බණ ගැන ප්‍රශ්න අහන්න බෑනේ. දැන් සමහරත්ව අපෙනත් ධර්ම සාකච්ඡාවලට එහෙම ගියාම එක එක ප්‍රශ්න අහනවා. සමහර ඉතින් පොඩි උවත් අහනවා හැමදෙරනේ මෙහෙමයි කියලා චූටි ඒව කිසිම තේරුමක් නැති ඒවත් අහනවා. අපායේ තියෙන්නේ කොහෙද? දිවි ලෝකේ තියෙන්නේ කොහෙද? කෑවම පව් සිද්ධ වෙනවද? සිල් අරගෙන ඔය වගේ චූටි චූටි ඒවාත් අහන ඒ වගේම ධර්ම කාරණා පිළිබඳව ලොකුවට විමසනයක් තියෙනවා.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 අපි එකක් තමයි කාම වස්තුන් නැද. කාම තණ්හා කිව්වේ ඒකයි. කාම සම්පත්තල තිබුණ අපි මොනාට වුණත් ඔය ජීවිතේ කම්සත කියලා කියන්නේ. එතකොට ජීවිතේ අපි ඇලෙන එකක් තමයි ප්‍රධාන එකක් කාම තණ්හා. ඊළඟට භවය පිළිබඳ ඒ පිළිබඳ ඇලීම කියනවා භව තණ්හාව කියලා.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 ඒ පැහැදිලි කරනවා. එතකොට මේ ආස්වාව නැති කිරීම අර සක්කාය කියපු විදිහට අපි ඔය නන්දිරාග සහායතා කියන්නේ. ඒතර ඇලීම නැති කිරීම කියන්නේ තණ්හාව අයින් කිරීම. තණ්හා දුරු කරන්නේ කොහොමද? එතකොට දැන් අපි මිනිස්සු සසර නැවත නැවත උපදින්න හේතු වෙලා තියෙන මොකක්ද? ආස්වාව නිසා. බුදුහාඳුර පෙන්නනවා අපි මේ ඇල්ම අතහරින තුරු අපි බැඳීමේ යෙදিলা තියෙනවා. අපි නොදැනුවත්වම මේ සංසාරයට බැඳෙන්නේ මේ ආශාව නැත්තම් තණ්හාව නිසා. බුදුහාමුදුර මුලින්ම බුද්ධත්වයේ ලබාගෙන දේශනා කළ උදානයක් කිව්වේ ඒකනේ. සම්මම සංසාරේ අනේක જાති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං උන්වහන්සේ සඳහන් කළේ මම මේ සංසාරේ මේ ගේ හදන වඩුව හොයාගන්න බැරුව ඇවිද්ද මම හොයාගත්තා. උන්වහන්සේ පෙන්වුවේ මේ ජීවිතවල අපි ඇලීම නිසා අපි එක එකන ආශාවන් නිසා දැඳිලා සසරට අපිට මේක අත්හැර ගන්න බැරුව තමයි ඉන්නේ. දැන් ගත්තොත් එහෙම මේ බණහන නිවෙස්වල සිට ඔබ කවුරුණක් කල්පනා කරලා බැලුවොත් අපි ওই ආදරේ, ලෙන්ගතුකම, බැඳීම කියන ඒවා අපට අද නිවන් දකින්න බැරි ඇයිද කියලා ඇහුවොත් හේතුව කටේ දැන් අපි කැමති හැම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්න.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 යන්න නම් ආසයි හාමුදුරනේ. තාම පොඩි එක්කන ඉස්කෝලේ යනවනේ. සමහරවිට නෝනට ජීවත් වෙන්න විදිහක් නැහැනේ. තව දුව කසාද බන්දලක් නැහැනේ. එද මහත්තයා තනියෙන්නේ. මොනාරි අම්මා තාත්තා බලා ගන්න කවුරුවත් නැහැනේ. එහෙනම් මොනාහරි අපි හැම කෙනෙකුට ඔක්කොටම මොකක් හරි බැඳීමක් අපි අතර තියෙනවා. එතකොට අපිට හෙට මේ ඔක්කොම අත්හැර දාලා යන්න බෑ. ඇයි බැරි? අපි ඉතින් කියනවා යුතුයකම් කියලා හිතනවා සමහරලාට බැඳීම් කියලා මොන හරි ආසාවන් නැත්තම් අපි කියන්න කැමති නෑ මේවා ආසාවන් කියලා. නමුත් මේ බැඳීම කියන එක ඔය එකක්වත් නිවනට හේතු වෙනවද කියලා බලනකොට සංසාරේ අපිට ඕක තමයි අනෝබෝධය කියන එක. එතකොට අපි මේක දැන් සිදුහත් කුමාරයා එතන බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන කාලේ යස්සන්තර ජාතකේ නෝනක් දන් දුන්න, දරු දෙන්නක් දන් දුන්න, සියලු වස්තුව දන් දුන්නයි කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමත් දෙන්න පුළුවන්. දැන් අද සමහර මිනිස්සු නෝනත් අතහරලා ළමයිත් අතහරලා යන්නේ.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 සැප විඳින්න හිතනම අපි ගොඩක් හරිය කැමැත්තක් දක්වන්නේ සැප විඳීම තුළින් නිර්වාණයට යන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා තමයි ගොඩක් දෙනෙක්ගේ ලෝකේ පරමාර්ථය. සැප විඳිනවා කියන්නේ දැන් නිකන් කාලා දීලා ඉන්න එක ඒක ඇවිල්ලා අර නිර්වාණයට යන්න උත්සාහ කිරීමක් නෙමෙයි දැන් මිනිස්සු ඉන්නවා තමයි කාලා දීලා නෑ විමුක්තිය හොයන්න මහන්සි ගැනීම සැප දීලා දැන් සමහර ආගම් තිබුණ ඒ කාලේ උච්ඡේද සහ ශාස්ත්‍ර දිස්ති කියලා හැබුදුහාඳුර පෙන්නේ ඒකද සමහර කිව්වා කාලා දීලා හොඳට ජොලියේ ඉඳලා නිවන් යන්න පුළුවන් ඒ කියන්නේ සසර දුක් නැති කරන්න පුළුවන් ඒ ඇත්තන්ට පව්පින් පිළිබඳව වැඩි තැකීමක් නැහැ. මොනවා වුණත් කමන්න අර ඒගොල්ලෝ කිව්වේ ඍණං කත්තා ගෘතම් පිළියෙත්. ණය වෙලා හරි ගිතෙල් කන්න. ඒ කියන්නේ ණය වෙලා හරි ඒ කාලේ තිබිච්ච හොඳම කෑම ගිතෙල්. <laughs> දැන් අද නම් ওই චීස් බටර් වගේ මොකක් හරි එන්නේ ඒ කාලේ හොඳට තිබිච්ච පස්ගෝ රස වෙන එකක් තමයි ගිතෙල්. ණය වෙලා හරි ගිතෙල් කන්න මරුණට පස්සේ ඉවර නැහැ ණය ගෙවන්න ඕනේ නෑනේ. දැන් එහෙම දෘෂ්ටියක් තිබුණා. දැන් අදත් ඔය විදිහ නැද්ද සමහර අයත් ඔය කාල වීල ඉඳපල්ල ඉතින් මරුණට පස්සේ මොනවා වෙන්නේ ඊට පස්සේ ආයි හිතන්න දෙයක් නැවෙන කියලා එහෙම කියන කොටසකුත් ඉන්නවා. දැන් ඒ මිනිස්සු කල්පනා කරේ එහෙම වෙලා විමුක්තිය ලබන්න. දැන් සමහරු කල්පනා කළා නෑ එහෙම බෑ දුක් විඳලම මේ සසර දුක් නැති කරන්න නම් දුක් විඳින්න ඕනේ. එහෙම හිතලා අනිත් පැත්ත දුක් විඳින්නම පටන් ගත්තා. දුක් දෙන්න පටන් ගත්ත ශරීරයට හිතලම. දැන් අදත් බලන්නකෝ දැන් සමහර ආගම්වල මේ විදිහ නැද්ද කියලා දැන් ශරීරෙට කොච්චර දුක් දෙනවද කියලා සමහරට විමුක්තිය හොයන්න අදත් එහෙම දුක් විඳින මිනිස්සු ඉන්න පුදුම තරම් දුක් දීලා හැබැයි හොයන විමුක්තියක් හොයනවා දෙවියන් වෙනුවෙන් හරි කවුරු වෙනුවෙන් හරි දැන් අපේ රටේ වුණත් දැන් අද මෙච්චර දියුණු ලෝකෙ වුණත් අපි බලන්නකෝ දැන් කතරගම වුණත් ගිනිපාගෙන මොකටද ගිනිපා ගන්න දැන් අපි හිතනවා දැන් මේක දෙවියන්ට කරන පූජාවක් ඉතින් අපේ බෞද්ධයෝ තිහල කරන ගිනිපාගෙනවා.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 ඊට පස්සේ ඇගෙන් ආපහු ප්‍රශ්නයක් අහනවා. එතකොට උපාදාන සහ උපාදාන ස්කන්ධ කියන්නේ එකක්ද දෙකක්ද? දැන් මේ ප්‍රශ්න නම් ඒ ඇත්තන්ටත් හිතෙනවා නේද? මේ පංච උපාදානස්කන්ධ කියනවා පංචස්කන්ධය කියනවා. මේක එකක්ද දෙකක්ද කියලා අහනවා. දැන් බලන්නකෝ මේ අහන ප්‍රශ්න ටික ඔක්කොම මහා ගැඹුරු ප්‍රශ්න ගොඩක් අහන්න.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 ඒතර පළවෙනි එක තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඕක තමයි අපට තියෙන ලකෝම පළවෙනි එකම සක්කාය දිට්ඨිය තමයි දැන් අහන්නේ එයාගෙන් විස්තර කරව නැත්නම් අහන රිසා කහන මොකක්ද භික්ෂුණීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතර ඇත් සඳහන් කරනවා ආර්යයන් වහන්සේලා නොදකින ආර්යයන් වහන්සේලා කිව්වේ රහතන් වහන්සේලා නැත්නම් උතුමාණන් වහන්සේලා නොදකින.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 දැන් අපි ඔක්කොම කියන්නේ මොකද්ද? නිවන ගැන හාමුදුරුවෝ කතා කරනවා, දායකයෝ කතා කරනවා, අපිවත් අහනවා කෝ රහතන් වහන්සේලා ඉන්නවද කියලා අපි අහනවා. හැබැයි පාරකුත් තියෙනවයි කියලා කියන පාර යන්න ලැහෙtti නේ. නොයනවම කියන්න බෑ. ටික ටිකක් අඩු වැඩි වශයෙන් යන ගොඩාක් හරි එහෙම ලොකු උමනාවකින් යනවා අඩුයි. ඒකනේ අපි හැබැයි මේ ධර්මය මතු බුදු වෙන මෛත්‍රී බුදුහාඳුරන එකන් ඉන්න ඕනේ. අපි අකාලිකෝ කියලා කියන්නේ අකාලිකෝ කියන්නේ කාලයක් නෙවෙයි. ඒක ප්‍රතිඵල තියෙනවා. ඒකට අපට දැන් හම්බ වෙනවා එහෙම ධර්මයේ මාර්ගයේ ගිහිල්ලා ධර්මානුකූලව මේ හිත දියුණු කරගෙන සමහරලාට සෝවාන් වෙච්චියත් නැහැ කියන්න බෑද?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 ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව නිවැරදි ධර්මයකට අවබෝධ කරගන්න කොහෙන් හරි වැරද්දක් පටලවාගෙන වගේ තේරෙනවා. ඉතින් මෙතනදී මේ ධම්මදින භික්ෂුණීන් වහන්සේ පෙන්නනවා එතකොට ධර්මයේ එතකොට හොඳට අහලා ධර්මය අවබෝධ කරගෙන එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ රූපය. දැන් රූපය මගේ කියලා අපි අල්ලගන්නවා. දැන් මේ රූපය දැන් අපි කියන මනස් රූපේ දැන් අපිට තියෙන රූපයක් තියෙනවනේ දැන්. දැන් අපි මේ අස්මිමානය කියන පදයකට තියෙනවා. අස්මිමානය කියන්නේ දැන් මම මාගේ මට කියන හැඟීම. දැන් ඕක තමයි දැන් අත්හරින්නම බැරි එක ඕකනේ. දැන් අපේ කම කියන එක මහ පුදුම එකක්. ඇත්තටම අපේ කම කියන එකක් තියනවාද? ඒක බොරුවක්. හ්ම්. දැන් අපි ගත්තොත් එහෙම එක එක්කෙනා අපේ කියලා ගන්න සීමාව කොතනද කියලා බලන්නකෝ. සීමාව ගන්නේ කොහේ හරි ලොකු සීමාවක ඉඳලා අවසානයේ ඇවිල්ලා අවසාන නතර වෙන්නේ කොතනද? මම කියන තැන. දැන් අපි වැරදිලා හරි දැන් මේ මනුස්ස ලෝකෙට දිව්‍ය ලෝකෙන් හරි අඟහරු ලෝකෙන් හරි කට්ටියක් ඇවිල්ලා ගහන්න එනවා අපිට.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 ඇයි? මේ ලෝකෙට ගහන්නේ හින්දා පිට ලෝකෙ කියන හින්දා. ඒකට දැන් අපි ලෝකෙ මිනිස්සුන්ට ආදරේ. ඇත්තටම ලෝකෙ මිනිස්සුන්ට ආදරේද? නෑ, ඒක වරුවක්. ලෝකෙ මිනිස්සුන්ට කැමති දාදරේද කියලා බලන්න ලෝකෙ අතර මොන හරි අපි හිතන්නකො මොන හරි තරගයක් හරි මොකක් හරි තියෙනවද කියලා හිතන්නකො එතකොට අපි ගන්න මොන පැත්තද ලෝකයේ පැත්ත ගන්නවද මේ එහෙනම් ආසියාවවත් දිනන්න ඕනේ අඩු ගානේ නේ දැන් එතකොට අපි හිතන්නේ අප්‍රිකා මහද්වීපය නැත්තම් ඇමරිකා මහද්වීපය දිනලා හරියන්නේ අඩු ගානේ මොන හරි තරගයක් තියෙනනම් අපේ රටින් නැත්තම් ආසියාවේ එක්කෙනෙක් ඉන්දියාවේ දිනුවත් කවන්නේ කියලා තමයි අපේ හැඟීම. එතකොට අපි ඉන්දියාවට ආදරේ. හැබැයි ඉන්දියාවයි ලංකාවයි අතර තරගයක් තියෙනවා කියලා හිතන්නේ ආසියාව අතර. අනේ ඉන්දියාව දිනුවා මොකද ලංකාව දිනුවා මොකද මේ අපේ ආසියාවේනේ එහෙම හිතන්නේ නැහැ එතකොට එතකොට මොකද වෙලා තියෙන්නේ අපි එතකොට නෑ ලංකාවම දිනන්න ඕනේ ඒක ලංකාවට හරි ආදරේ අපිනේ ඒක ලංකාවටම ආදරේද ඒකත් බොරුවක් නේ ලංකාව අතර අපි හිතමු පළාත් නවේ මොන හරි ක්‍රීඩා උත්සවයක් තියෙනවා කියලා හිතමුකෝ එතකොට ඉතින් මොකද යාපනයේ දිනුවා මොකද ඉතින් උතුර දිනුවා මොකද ඉතින් මධ්‍යම පළාත මොකද එහෙම කතාවක් නෑ දැන් ඉතින් මම මේ බණ කියන ප්‍රවේශය ගත්තොත් එහෙනම් බස්නාහිර පළාතනේ. ඒකට අපි හිතන්නේ මෙහි ඉඳලා හිතුවොත් මොකද්ද හිතන්නේ? නෑ බස්නාහිර පළාතම දිනන්න ඕනේ. ඌව පළාත මධ්‍ය පළාත දිනලා වැඩක් නෑ. ඔහොම තමයි ඉන්නේ කියලා හිතන්නේ මධ්‍ය පළාතේ කියලා හිතන්නේ මධ්‍ය පළාතම දිනන්න ඕනේ කියලා. එතකොට හැංගියෙ. හැබැයි පළාත දිනුවම ඇතිද?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 නෑ අපි දහම් පාසලම දිනන්න ඕනේ. අර දහම් පාසල වැඩන්නේ. ඈ. ඒකවල දහම් පාසල් ඉතින් දැන් වෙලා තියෙන්නේ අපි තරඟ වෙනින් එහෙම වෙලා තියෙන්නේ. ඔය සක්කාය දිට්ඨිය කියන එක නැති කරනව නෙවෙයි වැඩි කරනවා. ඈ ඇයිද මේ අසීමානේ වැඩි කරලා තරගය කියන එක වැඩි කරලා තියෙනවා. දැන් මේක මම නම් හිතන්නේ අපි ඊට වඩා සහෝදරත්වයේ මේ දිනුවනට වඩා තරගය කියන එක නැති වෙන්න ඕනේ දහම් පාසල් අතර වුණත්. ඉතින් මේක වෙලා අවසානයේ මගේ ගම කියන තැනට එනවා. මගේ ගමට විතරක් ප්‍රමාණවත්ද? නෑ ගමට ආදරේද? ඒකත් බොරුවක්. අපි හිතමු ගමේ කට්ටියට මොනවා හරි බෙදෙනවා. ආධාර බෙදෙනවා කියන්නකො. අපේ ගෙදරට හම්බ වෙන්නේ අල්ලපු ගෙදරට හම්බ වෙනවා. අපි කැමති ගණේ කමන්නේ ඉතින් ගමේ මිනිහෙකුට හම්බ වුණානේ. එහෙම හිතනවාද? නෑ අපිට හම්බ වෙන්න අපේ ගෙදරටම හම්බ වෙන්න ඕනේ කියන නියම තමයි ඊළඟට එන්නේ. දැන් අපේ ගෙදර කට්ටියට ආදරේද? ආදරේ කියලා කියන ඒකත් බොරුවක්. ඊට පස්සේ ගෙදර කට්ටියට දැන් හිතන්නකෝ දැන් ගෙදර දැන් තියෙන ළමයි හතර දෙනෙක් ඉන්නවා. තියෙන්නේ එක ගෙයයි. අනේ ඉතින් අයියා ගත්තම මොකද මල්ලි ගත්තම මොකද මං ගත්තම මොකද හිතන්නේ නෑ මේක මට මොලේ අවසානේ. අවසානේ ඉන්නේ කොතනද? මට මගේ කියන තැනට එනවා. අවසානයේ ඔතන තමයි දැන් බුදුහාමුදුරු පෙන්වන්නේ අපි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා රාම කරලා අවසානයේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කොටු වෙන්නේ කොතනද මේක මගේ මට කියන තැනට එනවා. ඔන්න ඕක අත්හරගන්න බෑ. උදේ පාන්දර නැගිටිනකොට මගේ බුරුසුව කියන පටන් ගන්න නේ බස් එකෙන් පටන් ගන්න.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 තප්පර 40 රේන ගෙනාඩියක් යන ඉස්සලා ඒතර මිනිස්සෙක් මැරලා ඉවරයි. බලන්නකෝ. එතකොට ලෝකෙ මෙච්චරයි මිනිස්සු මෙහෙම වෙන්නේ. ඒ සක්කාය දිට්ඨියම තමයි. එයි මේක අපේ Taman දිෂ්ටිගත වෙලා Taman ඇලිලා මේක නැති කරගන්න බැරුව මහා උගුලක හිර වෙලා පින්වත්නි අපි අසරණ වෙලා ඉන්නේ.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 එතකොට පැහැදිලි කරනවා මේ කාය සංඛාර වලට ආනාපාන සතිය බලපානවා. දැන් ආනාපාන සතිය රහන ආනාපාන සතිය කොහොමද කයර බලපාන්නේ? කියන හුස්ම ගන්නෙ. අපි ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. හිතලා කරත් භාවනාව. නැත්නම් අපි උපන් දවසේ පටන් නරක දක්වා හුස්ම ගන්නානේ.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 එක්ක අදුක්කම සුඛ. අදුක්කම සුඛ කියන්නේ සැපක් නැහැ දුකකුත් නැහැ. දැන් අපි අහනවනේ කට්ටිය හම්බුනාම අහන්නේ කොහොමද මේති? ඔහෙ ඉන්න ඔහෙ ඉන්නවා කියන්නේ මොකද්ද? සැපකුත් නැහැ දුක නැහැ කියන තරම්. එතකොට අපි දැන් මෙතන පෙන්වන හරි ලස්සනයි පින්වත් මේ කාරණා ටික ගැඹුරු වුණාට හරි ලස්සනට පැහැදිලි කරන මිනිස්සුන්ට සුඛ වේදනාවේ පැනෙන්නේ කොහොමද?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 ඒක අවදානයක දැනුනන් පස්සේ තමයි මේ සාමාන්‍ය අපි ඉන්නේ. ලෝක වැඩි හරිය අපි මේ වේදනාව අනුව සුඛ වේදනාවක් ආවම මොකද වෙන්නේ? අපි සුඛ වේදනාවේ ඇලෙනවා, ආශා කරනවා, ඒකට කැමති වෙනවා. අනේ සැපින්නේ නිස්පච්චර සල්ද. දුක් වේදනාවක් ආවම ඒක ගැටෙනවා. අපි අකමැති දෙයක් වුණාම මොකද වෙන්නේ? ඒක ගැටෙනවා. ගැටෙනවා කියන්නේ අපි හිතේ තරහක් ඇති කරගන්නවා, දේශයක් ඇති කරගන්නවා. දැන් අපි හිතන්නකො පාර යනකොට ලස්සන දෙයක් දැක්කා. අනේ ශෝක්නේ. දැන් ඕක හිත හිතා සතුටී යනවා. මෙනෙහි කරද්දක් කරනවා. හිතන්න රද පාරේ යනකොට වාහනේ එහෙම හරි හොඳට යන්නේ නෑ නේද?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 මජ්ක්‍ධිම නිකාය පළවෙනි පුතේ සඳහන් වෙන චූල වේදල්ල සූත්‍රය අසුරු කරගෙන මේ ධර්ම කාරණා කිහිපයක් ගැඹුරු කාරණා කිහිපයක් සරලව විස්තර කරලා දෙන්න උත්සාහ ගත්තා. ඉතින් කීපයක් අතපත ගැන විතරයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කාරණා තවත් ප්‍රගුණ කරලා ඉතින් හිතලා බලලා හොයලා බලලා අපේ දියුණුවට ජීවිතයට එකතු කරගෙන සසර කතරින් එතරව යන ගමනට මේ ධර්ම දේශනාවක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු තං සදාති සතු සතු සතු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ රත්නලාන පුරාණ විහාරය, බුත්තල හප්පෝරුව පුරාණ විහාරය යන උභය විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක ගල්කිස්ස නාලන්දා ධර්මායතන පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමින් ජනන් වහන්සේ අපේ ස්වාමින් ජනන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවතවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට දිරුවන් සරණයි.